තථාගත බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා පින්වතුනි අදට 2547 අවුරුද්දක් ඉවර වෙන. අද සිට ඉදිරි වර්ෂය 2548 වෙනි වර්ෂයකයි වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒසා දීර්ඝතම කාලයක සිට පාරමිතා ධර්ම සම්පූර්ණ කළසේ ලෝකයා පාපයෙන් වළක්වලා කුසලයේ යොදවනු පිණිසයි. උන්වහන්සේගේම ප්‍රාර්ථනා වචනයෙන් කියතොත් තින්නෝහං සාර ඉස්සාමි සංසාරෝගා මහභය මේ දේශන සංසාරික දුකින් මමත් ඊතරව ලෝක සත්‍යයත් ඊතර කරවිය යුතුය කියන බලවත් ප්‍රාර්ථනාවකිනුයි උන්වහන්සේ ඒසා දීර්ඝතම කාලයක් ඔය තරම් අමාරුවෙන් දුක් විඳින්න පාරමිතා ධර්ම පිළි. මේ පාරමිතා ධර්ම පිළිීමේ අනතුරුව බුදු බවට පත්ව මේ පින්වත් කවුරුත් දන්නවා උන් වහන්සේ ලෝකයාගේ යහපත පිණිසයි කටයුතු කළේ. ඒ නිසාම උන් වහන්සේට තිබෙනවා භගවා කියලා වචනයක් ලැබිලා. මේ භගවා කියන්නේ ඇයි භගවාති වචනං සෙත්තං භගවා පදමුත්තමං දරුගාරව යුක්තෝසෝ භගවා තේන උච්චති භගවා කියන වචනයක් ශ්‍රේෂ්ඨයි ඒ පදයක් උතුම් පදයක් දෙවියන් සහිත සකල ලෝක වාසීන්ගේම ගෞරවයට පූජාවට යෝග්‍ය උත්සමෙක් දෙයින් තථාගතයන් වහන්සේට භගවා කියන වචනේ ලැබිලා තියෙනවා. පින්වතුනි ඒ භගවා කියන වචනේ විස්තර කරන තැන අපේ විසුද්ධි මාර්ග මහා ධර්ම ග්‍රන්ථයේ කාරණා හයක් දක්වලා තියෙනවා. ඓශ්වර්ය භාග්යය, යශ භාග්යය, ශ්‍රී භාග්යය ධර්ම භාග්යය, කාම භාග්යය, ප්‍රයත්න භාග්යය. ඒනොත් මේ ඓශ්වර්ය භාග්යයට අයත් කාරණාවක් මෙතනට වැටේ. මොකද අද දේශනාවෙහි ප්‍රධානම මාතෘකා වශයෙන් අපට ලැබී තිබෙන්නේ සිතේ සංසුන් බව භාවනාව. ඒ නිලබන ප්‍රයෝජනය ඔය නිසා එතන ඒ පිළිබඳව දක්වපු කරුණක් ගැනයි අපි මේ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඓශ්වර්ය භාග්යය තමයි අර භාග්යවන්ත කරුණු හයින් පළමු වෙන්නේ. ඒ ඓශ්වර්ය කියන්නේ සම්පත්. ඉදකඩන් වතු පිටි කුඹුරු යාන වාහන ගෙවල් දොරවල් ගරු නම්බු තනතුරු මේ ඔක්කොම ඓශ්වර්යය. බුදුරජාණන් වහන්සේට පිළිවතුනි එතන එනවා වචනයක් චිත්තේශ්වර කියලා. ඒ චිත්තේශ්වර කියන වචනේ විග්‍රහ කරන තැන සංඝේශ්වර, ධනේශ්වර, ලෝකේශ්වර, චිත්තේශ්වර කියලා තව කරුණු කීපයක් දක්වලා තියෙනවා. ගණේශ්වර කියන්නේ පිරිස් අතරින් ප්‍රධාන උත්කමය කියන එක ඊශ්වරයි. ප්‍රධානයි ඊළඟට සංඝේශ්වර කියන්නේ මහා සංඝයා අතර ශ්‍රේෂ්ඨයි. ලෝකේශ්වර කියන්නේ මේ ලෝකේතම උතුම් පුද්ගලයෙක්. ඊළඟට චිත්තේශ්වර කියන්නේ ඊට වඩා වැදගත් දෙයක්. ඒ තමයි අෂ්ටලෝක ධර්මයන්ට පින්වතුනි අකම්පිත බව. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛං ච දුක්ඛං මේ තමයි ලෝකේ පවතින ධර්මතා අටක්. ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා යස අයස. පිරිස් ඇති බව පිරිස් නැති බව. මේ කාරණා අතින් වලකින්නට බෑ කිසිදු කෙනෙකුට මේ ලෝකේ. භාවනාවකින් ගන්න ප්‍රතිඵලය ඔන්න ඕකයි. භාවනාවෙන් හිත සංසුන් කරගත් විට පින්වතුනි කවර තරමේ ප්‍රශ්නයක් පැමිණියද අකම්පිතයි ඒ පුද්ගලයා. අන්න ඒකයි භාවනාවේ බලය. ලැබෙන වෙලාවල් තිබෙනවා නොලැබෙන පාඩු පිට පාඩු එන වෙලාවල් තිබෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච අයස ඒ ළඟට පිරිස් ඇති බව තිබෙනවා. කාත් කවුරුවක් නැති වෙන වෙලාවල් එහෙම කාල පරිච්ඡේද එනවා. මහා පිරිස් වට කරගෙන ඉන්න කාල Tamanට එනවා. ඔය කිසිදු කෙනෙක් නැති කාලක් වෙනවා. ඔය දෙකටම සමසේ මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. නින්දා පසංසාච සුඛංච දුක්ඛං. නින්දා අපහාස ගර්හා ලැබෙන කාල එනවා. ඒ වගේම ප්‍රශංසා පිට ප්‍රශංසා ගලාගෙන එන කාල පරිච්ඡේද තියෙනවා. සුඛංච දුක්ඛං ලෙඩක් දුකක් නෑ බොහොම නිරෝගී සම්පත්තිය තියෙන කාලය. ඒ වගේම දුක්ඛං විවිධාකාර අසනීප කරදර සම්පතුළු රෝගාබාධ ඕවායින් පිරුණු කාලේ එනවා කාට. ඔන්න ඔය කරුණු අතට ඒ කිව්වේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛං ච දුක්ඛං ඔන්න ඔය කවස්ථා අතට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. භාවනාවෙන් ගන්න ප්‍රයෝජනේ ඒකයි. ඔය කරුණු අතට කෙනෙක් අකම්පිතව ඉන්නවනම් අන්න ඒ පුද්ගලයා තමයි භාවනාවක් කරන එක්කෙනා. භාවනාවක් තුළින් හිත හදාගත්ත එක්කෙනා ඔහු තමයි. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා අපි අතර කවුරුත් භාවනා කරනවාය කියලා කියන. නමුත් සුළු කරුණකටත් කුපිත බවට පත් වෙනවා. කෝපයට පත් වෙනවා, කලකිරෙනවා, පසුබහිනවා. එතකොට එයින් තේරෙන්නේ භාවනාවක් එයා කටින් කිව්වට හරියට කරලා නැහැ. හරියට භාවනාවක් කළා නම් හිතේ පුදුම සංසුන් බවක් කවර කෙනෙක් දැන්නත් නිඳා කළත් අපහාස කළත් කරදරයක් වුණත් අලාභයක් වුණත් ඇඟටවත් දැනෙන්නේ නෑ ඒකේ කර්මතේ පුද්ගලයා හිත හදාගෙන අන්න ඒක තමයි උත්තරීතර ගුණය ඔය ගුණ අටට කියනවා සාදී ගුණ කියලා සාදී ගුණ කියන කියන්නේ රහතන් වහන්සේලාගේ ගුණ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාටයි ඔය ගුණ ඊටා ඉහළ මට්ටමකින් තියෙන්නේ. අන්න ඒ අනුවතින් වත්නි මෙන්න මේ කාරණා අටට අටලෝ දහමට අකම්පිතව ඉන්ට පුරුදු වීම තමයි භාවනාවෙන් කරන්නේ. බයක් ඇති වුණා, ශෝකයක් ඇති වුණා, දුකක් ඇති වුණා මොහකටවත්ම නෑ ඒ පුද්ගලයාගේ හිතේ චංචල බවක්. ඒක ඇති කර ගන්න පුළුවන් භාවනාවෙන්මයි. භාවේති කුසල ධම්මේ ආශේවති වද්ධේති ඒතායාති භාවනා. භාවනාව කියන්නේ කුසල ධර්මයක හිත නවත්වා ගැනීමටයි. හිත පවත්වා ගැනීමටයි. ඒ භාවනාව ලද විට ඒ පුද්ගලයා බොහෝම ඉහළ මට්ටමක දියුණුවකට යන. අද අපි දන්නවා බොහෝ විට භාවනාව වර්ධවා කරන අය වැඩි. පොතපත පිළිබඳව ගැඹුරු දැනුමක් නැහැ ධර්මයේ පිළිබඳව. ආචාර්යවරුන්ගේ ඇසුරක් ලබා ගන්නෙ නැහැ. ඇසුරක් ලබා ගැනීමට යෝග්‍ය ගැඹුරු භාවනාව ගැන දැනුමක් ඇති. ඇත්තෝ ලෝකෙ බොහොම දැන් හිඟයි. අන්න ඒ නිසා තමයි භාවනා කළාට මොකද සමාජයේහි සංවරශීලී බව අඩු වෙලා තියෙන්නේ. දැනුමෙන් කරන්නේ අවබෝධයක් ඇති කරගෙන භාෂාවක්, ශාස්ත්‍රයක්, විද්‍යාවක්, කලාවක් ඒ අනුව ඒ පුද්ගලයා හිතත් එක අරමුණක තබාගෙන යමක් කරන්න පුළුවන් සත්‍යයකටපත් වේ. හිත එක අරමුණක තියාගන්න පුළුවන් එක්කිනාටයි පින්වතුනි භාවනාවක් කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම නැත්නම් උගත් කමින් විතරක් ඒක හරියන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි ගුරුවරුන් ඇසුරු කිරීමෙන්ම පමණක් හරියන්නේ නැහැ. ඒ අනුව බලනකොට අපට මේ භාවනාවෙන් උපදින උපදිනාත්මයක් පාසා ලබාගත හැකි විශේෂත්වයක් තියෙනවා. උද්ධති ත්‍ඥ විපංචි ත්‍ඥ යෙය පද පරම. උද්ධති ත්‍ඥ පුද්ගලයායි කියන්නේ යමක් දැක්ක විගසම අහපු විගසම බලපු විගසම ඒ දේ පිළිබඳව නියමම අවබෝධයේ තේරුම ඇති වෙනවා. පාඩමක් කියා දුන්නත් ඒක නිම වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. කවර දෙයක් ගැන වුණත් ශනිකව අවබෝධ කරගන්න ගතිය. තේරුම් කරගැනීමේ නුවණ. ඒ තමයි උද්ධිතඥ පුද්ගලයා. ඒ බඳු පුද්ගලයෝත් ලෝකෙ හිටියා. දැන් සාරිපුත්ත ඒකීය උපතිස්සමානවකයා. මේ ධම්මා හේතු බඹවා තේසං හේතු තථාගතෝ ආහ ඔය ගාථා පද දෙක කියනකොට පින්වතුනි උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙලා නිමල් ඊළඟට කෝලිත ඒ කිවි මුගලන් හාමුදුරුවෝ ගිහි කල ඔය ගාථාවේ ඉතිරි පද දෙකක් කියලා නිම වෙනකොට සෝවාන් ඵලයටපත් වෙලා නිමල් ඔය වගේ පින්වත් ශනිකව රහත් බවටපත් වූ උතුමන් සිටියා. මේ පින්වතුන් දන්නවා බාහිය දාරුචීරිය කියලා ආජීවකී. බාහිය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ දැක්ක බණපද හතරයි ඇහැවියේ ඒ බණපද හතර අහලා නිම වෙනකොටම මේ ඇඟේ නිසි වස්ත්‍රයක්වත් නැති කොළ අතු වලින් ගිලි වහගෙන හිටිය මේ නිගණ්ඨයා නැත්නම් ආජීවකයා උතුම් වූ රහත් ඵලයටපත් වුණා මොකන්ද බණපද හතර දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං භවිෂ්‍යති කියන බණපද ටික මේ බණපද ටික කියලා නිම වෙන විටම දිත්තේ දිත්තමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං බලන්ඩ සසර කොයිතරම් භාවනා කළා තිබුණු කෙනෙක්ද මේ බණපද හතර කියලා නිම වෙන විටම තින්වතුනි බාහ්‍ය දාරුචීරිය උතුම් වූ රහත් ඵලයටපත් වෙනවා. අන්න ඒ තමයි උද්ධති තක්ම පුද්ගලයෝය කියලා කියන්නේ. විපංචි තක්ම පුද්ගලයෝය කියන්නේ විස්තර සහිතව අහ කියාගෙන ඉගෙනගෙන මාස 7ක් අවුරුද්දක් හමාරක් එහෙම අවගෙන දැනගෙන අවබෝධ කරගන්න පුද්ගලයා ධර්මයේ වුණත් වෙනත් ශබ්ද සාස්ත්‍රයක් වුණත් ක්ෂණිකව අවබෝධ කරගන්න බෑ නමුත් විස්තර කතා බස් කරලා සාකච්ඡා කරන තීරුම් ගන්න. ඒ විපංචේ සත්‍ය පුද්ගලය. This talk was recorded for broadcasting on Savannah de Siciliza, Internet's Dhamma Radio, and reproduction for commercial purposes is strictly prohibited. නෙය්‍ය පුද්ගලයායි කියන්නේ අවුරුදු 7 8ක් 10ක් 15ක් 30 40ක් වෑයම් කළා ආශ්‍රය කළා ඵලපුරුදුකම් ඇති කරගෙන කාරණා තේරුම් ගන්නවා අවබෝධ කරගන්න. ඒ තමයි නෙය්‍ය පුද්ගලයායි කියලා කියන්නේ. පදපරම පුද්ගලයා හතරවැන්න. පදපරම පුද්ගලයායි කියන්නේ කින් වතුනේ ආත්ම භාවයේදී මොනතරම් වෑයම් කළද ඒ කාරණේ ඉගෙන ගන්නවත් බෑ බෑ ඒ කාරණේ අවබෝධ කර ගන්නත්. තේක්ෂණ බුද්ධියක් නෑ උපතින්ම අරගෙන ඇවිදි. ඒකයි හේතුව. ඔය කියන කාරණා හතරට අපිත් අහුවේ. එක්කෝ උද්ධිතත්ඥ විපංචිතත්ඥ යෙය පදපරම. මෙතන උද්ධති චක්ඥ පුද්ගලයායි කිය ක්ෂණකින් බණ ආසා රහත් වෙන අය. සංසාරේ ඔය බණ භාවනාදී දිනු කරලා. ඒ වගේම තින්වත් සමහර කෙනෙක් ඉන්නවා. මොනතරම් දැන උගත්කම් තිබුණත් වෙහස මහන්සි වුණත් අනේ ප්‍රතිඵලයක් ගන්න බොහෝම කල් යනවා. වැඩක් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නොවිඳිනා දුක් විඳලා නිම වුණාට පස්සේ. මහා දුක් විඳලා සාඩන පීඩනවලට මැදි වෙලා අපමණ කරදර මැද කාලයක් වද විඳලා අවශ්‍ය කාරණේ අවබෝධ කරගන්න අවශ්‍ය දේ තේරුම් කරගන්න අය ඉන්නේ. ඒ තමයි අර අපි කියේ දෙය්‍ය පුද්ගලයෝය කියලා. එයට ඉතා කදිම කතාවක් අපේ බණ පොතපතේ සඳහන් වෙනවා. අංගුත්තර නිකාය තික නිපාත අට කතාවේ දීඝ නිකාය සත්‍ය විභංග සූත්‍ර අටුවාවේ මේ කාරණේ දක්වලා තියෙනවා. තිස්ස මහරාමේ හිටිය මහා ශීව කියලා මහතර නමක්. උන් වහන්සේ බොහෝම දැනුගත් හිමි නමක්. මේ මහා ශීව තෙරුන් වහන්සේ පින්වත්නි අපට නම් හිතාගන්නත් බෑ දවසකට ධර්ම පන්ති 18කට උගන්වනවා. උදේ හිටන් රෑ වෙනකනු ප්‍රෑ මධ්‍යම යාමේ වෙනතුරු පැය හමාර බැගින් එක එක භික්ෂුන් වහන්සේලාට භාවනා පිළිබඳ ඊළඟට ධර්මයේ පිළිබඳව අර්ථ කතා සහිතව කටපාඩම් මහතෙර නමක් මහා සීව මහතෙරුන් වහන්සේ. උන් වහන්සේ පින්වත්නි භාවනා පිළිබඳව ගෝලයින්ට උගන්වලා පුරුදු කරලා මාර්ගඵල ලැබූ රහතන් වහන්සේලා 30000 ගණනක් ඉඳලා තියෙනවා. අවුරුදු 60ක් තිස්සේම කළේ ඒකයි. මහාන වෙච්ච දවසේ පටන් ඉගෙන ගන්න නිම වෙලා ওই වැඩේ තමයි කළේ. මේ වගේ මහා පුදුමාකාර චරිතයක් උන්වහන්සේගේ ගෝලයන් අතර ධම්ම දින්න කියලා හිමිනමක් හිටියා. බොහොම දක්ෂ රහත් නමක්. උන්වහන්සේ දවසක් බැලුව තමන්ගේ ගුරු හාමුදුරුවෝ ගැන. මහා සීව මහරහතන් වහන්සේ ගැන. බලනකොට දැක්ක අනේ අපේ ගුරු හාමුදුරුවෝ තාම නෑනේ රහත් වෙලා. ධ්‍යාන සමාපatti උපදවලා තියෙනවා. ඔක්කොම කෙලෙස් යටපත් වෙලා තියෙනවා. කෙලෙස් උදුරා දැමීමක් නැහැ. ඒ වුණාට උන් වහන්සේ කෙලෙස් යටපත්ව පවතින බැවින් මම රහත් නමක්ය කියන දෘෂ්ටියෙන් ගත කරන්නේ. අපි 30000 ගණනක් ඉන්නවා ගෝලියෝ රහත් වෙච්ච අය. මාර්ගඵලලාභී ධ්‍යාන සමාපatti උපදවගත් අය තව කොටිකුත් ඉන්නවා. මම මගේ ගුරු හාමුදුරන්ට කාරණේ අවබෝධ කරවන්න ඕන. එහෙම කල්පනා කරගෙන පින්වත්නි මේ ධම්මදින්න තෙරුන් වහන්සේ තරුණ භික්ෂුණම රහත්නම ඉරිදි බල ඇතුව රහත් වෙච්ච කෙනෙක්. ඒකයි දිවසින් දැකලා දැනගත්තේ. ගුරු හාමුදුරුව දකින්ද තිස්සමහාරාමයට ආවා. ඇවිදින් අනේ බැලුව දවසක් හමාරක් හරියට හැමතිස්සෙම උගන්වනවා. එක පන්තියක් නිම වෙලා නැතිනකොට තව පිරිසක් වාඩි වෙනවා. ඒ ළඟට උන්වහන්සේ ආයෙත් ඉඳ ගන්නව උගන්වනවා. කොහොම දවසක් හමාරක් බල්ලා ගුරු හාමුදුරුව වෙතට ගියා ධම්මදින්න හාමුදුරුව. තවත් කීප නමක් ඒ එක්ක හිටියා. මහා ශීව හාමුදුරුවන්ට වැඳා වැඳලා අහනවා ස්වාමීනි ගුරු දේවයන් වහන්සේ මට මේ ධර්මයේ පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබ වහන්සේ සමග සාකච්ඡා කරලා දැනගන්න. මට ඒකට වෙලාවක් තියෙනවා. එවැනි ධම්ම දෙන්න දැන් නම් වෙලාවක් නැහැ. දැන් මේ අර පේනව ඇති ඔබ වහන්සේට ශිෂ්‍ය පිරිසක් දෙන ඉගෙන ගන්න. ඊට පස්සේ අන්තිමට ඇහුවා එහෙමනම් ස්වාමීනි මම දවල් අසවල් වෙලාවට හවසට රැට අන්තිමට ඇහුවා පින්ඳ පාතේ යන්න හදන වෙලාවටවත් අහන්නද? ඒ වෙලාවට ප්‍රශ්න අහන්න ඉන්නේ. කොයින් මේ බලනකොට මේ හාමුදුරුවන්ට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් හදාගන්න නෑ කාලයක්. කාරණේ ඇත්ත මේ අසත්‍යයක් නෙමෙයි කිවි. මේ ගෝල හාමුදුරුව ධම්ම දින්න හාමුදුරුව කීක දන්න. එතෙන්දි ගෝල හාමුදුරුව කල්පනා කරගත්ත දැන් හොඳයි උන් වහන්සේ සංවේගයටපත් කරන්නේ. ඒකට හොඳ වෙලාව කියලා අහනවා ස්වාමී ගුරු දේවයන් වහන්සේ අපි 30000ක් ගණනක් ඉන්නවා ඔබ වහන්සේ ගෝලියෝ ඔබ වහන්සේ දැන් රහත් වෙලායි කියලා රහත් නොවි ඒ අරමුණෙන් ගත කරන ස්වාමීනි දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න මං ආවේ නමුත් ඔබ වහන්සේගත් කටටම ප්‍රකාශ කළේ නෑ මට වෙලාවක් කොයි වෙලාවකවත් නෑ කාරණයක් ඇත්ත ඒක මතක් තේරෙන මගේ දැන් ප්‍රශ්නේ ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්න නෙමෙයි ආවේ. වෙන ප්‍රශ්න ගණනක් අහන්නයි ආවේ. ඒවට වෙලාවක් නැති බව දැනගත්තයින් පස්සේ මගේ හිතට අලුත් ප්‍රශ්නයක් මතුණා. ඔබ වහන්සේගෙන් අහන්න. ස්වාමීනි ගුරු දේවයන් වහන්සේ මහා ශීව මහතෙරුන් වහන්සේ ඔබ වහන්සේට අපවත් වෙන්න වෙලාවක් තියෙනවද? මේ අණුව බලනකොට අපවත් වෙන්නවත් නැරෙන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා ඔය වගේ ප්‍රශ්න ගොඩ ගහගෙන අරකටත් වෙලාවක් නැහැ නෑ මේකටත් වෙලාවක් කිය කියා ඉන්න ඔබ වහන්සේ බඳු කෙනෙකුගෙන් මට උවමනා නෑ උත්තර කියලා ධම්ම දින්න ගෝල නම අහසට පැන නැගිලා රශ්මි ධාරාවක් විහිදුවාගෙන යන්න ගියා එතකොට අන්න මහා ශීව හාමුදුරුවන්ගේ හිත වෙනස් වුණා. මේ ගෝලය ඇවිදින් තියෙන්නේ මගෙන් ප්‍රශ්න අහන්න නෙමෙයි. මම රහත් වෙලා නැති නිසා මාව සංවේගයට පත් කරන්නයි ඇවිදින් තියෙන්නේ. ඔය ගිය පිළිවෙලනොත් තේරෙනවා අහපු කාරණේනුත් තේරෙනවා. මැරෙන්න වෙලාවක් තියෙනවද කියලා මගෙන් ඇහුවා. කවදාක්වත් ගෝලියෙක් මගෙන් එහෙම අහලා නැහැ. අහන සිරිතකුත් නැහැ. තව වචනයක් කිව්වා ඒක තවත් මගේ හිතට වේදනාවක් ස්වාමීනි ගුරු දේවයන් වහන්සේ ඔබ වහන්සේ හරියට පාපිස්සක් වගේ කිව්වා. පය පියදාගෙන කවුරු කවුරුත් යනවා පාපිස්ස එතනමයි. පාපිස්සෙහි 아무තු දියුණුවක් නැහැ. ඒක එතනම. යන්නේ නැය දෙපය පියදාගෙන යනවා. ඔබ වහන්සේත් ඒ වගේ කියලයි මට කතා කළේ. හැමෝම ඔබ වහන්සේ වෙතට එනවා බණ දහම් ඉගෙන ගන්නවා භාවනා පුරුදු වෙනවා බණ භාවනාදී කරනවා රහත් මගට මාර්ගඵලවලට ධානවලටපත් වෙනවා යනවා ඔබ වහන්සේ උගන්වනවා විතරයි රහත් වෙන එක මට අමාරුවක් නෑ ඒ නිසා මම දැන් ගිහින් අද රැයට භාවනා කරලා හෙට උදේ තේරම රහතන් වහන්සේ නමක් හිටියේ මෙතනට එහෙම කල්පනා කරගෙන ගාමන්ත පබ්බහාර කියන එක්තරා කැලෑ රොඩකට ගියා මහා සිව හාමුදුරුවෝ. හැන්දෑ අර ගෝලිව බලාගෙන හිටියා. බුරු හාමුදුරුවෝ දෙපට සිවුර ගත්ත, තනිපට සිවුර පොරව ගත්ත, පාත්‍රය ගත්ත, වටහපත ගත්ත, පාසඳල ගත්ත, පසුම්බිය ගත්ත පිටත් වුණා. හිතාගත්ත මේ ළඟට යනව ඇති තව ටිකකින් එයි. ඒගොල්ල පිළිස ඉඳගෙන බලාගෙන ඉන්නේ. අනේ ගියේ ගාමන්ත පබ්බහාරයට ගිහින් අදිෂ්ඨාන කරලා භාවනා පටන් ගත්තා. එළි වෙනකන් භාවනා කළා නෑ මාර්ගයක් ඵලයක් ලැබුණේ. ඊ ළඟට උන්වහන්සේ කල්පනා කළා බෑ මට නම් ආපහු මෙහෙම යන්න බෑ. අර ගෝලයා ධම්ම දින්න මට කිව්වේ මොකන්ද? පය පිහදාන පාපිස්සක් වගේ කිව්වා. ඒ නිසා රහත් වෙලාමමයි මං යා යුතු වන්නේ. එහෙම කල්පනා කරගෙන මහා ශීව හාමුදුරුවෝ අර ගාමන්ත පබ්බහාර කියන ස්ථානයේම ඊළඟට දවස් දෙකක් ගත වෙනකොට වස් කාලේ ආවා. වස් කාලයට කලින් මේ දින දෙක තුන භාවනා කළ වස් සමාදන් වෙන්න මං යනවා විහාරයට. ඒත් හරියන්නේ ඒ ළඟට උන් වහන්සේ වස් සමාදන් වෙලා ගාමන්ත පබ්බහාර කියන තැන ආරණ්‍ය මම රහත් මේ වස් කාලයේ නිම වෙනතුරු රහත් වෙනතුරු කවදාක්වත් ඉඳගෙන හිටගෙන සක්මන් කරමින් මිස හිත දිග ඇරලා නිදා ගැනීමක් කරන්නේ නැහැ ඔය අදිස්ථානයෙන් තුන් ඉරියව්වෙන් ගත කරන්න අදිස්ථාන කරගෙන වස් සමාදන් වුණා. බලන්ද හිත හදාගන්න භාවනා කළා මෙච්චර උගත. ගෝලියෝ දාස් ගණනක් 30000ක් කියලා අට කතාවේ දැක්විලා. තව බොහෝම හිටියා. ඒක ඒක රටවල ධ්‍යාන සමාපත්තිලාභී තෙරුන් වහන්සේලාත් මුන් වහන්සේගෙන් ඉගෙනගෙන යාමට අහසින් වඩින. ඉගෙනගෙන ආපහු යන. ඒ තත්වයේ කෙනෙක් මහා සීවහාමුදුරුවෝ අන්තිමට වස් කාලේ නිමයි නෑ රහත්තුනි. කල්පනා කරගත්ත මෙච්චර වෑයම් කරලත් මට බැරි වුණා. මම මෙතනම මැරෙනවද? මම මේ කියන ප්‍රතිපත්තියෙන්ම ඉඳගෙන හිටගෙන සක්මන් කරමින් පමණයි. තුන් ඉරියව්වෙන් යුතුව මම මෙතන භාවනා කරලා පුළුවන් වුණොත් රහත් වෙනවා නැත්නම් මෙතනම මැරෙනවා. මම රහත් වෙන තුරු දෙපය හොදන්නේ නැහැ. ජල ස්නානයක් ගැන එතකොට කතා කරන්න දෙයක් නැහැ. ඕහම කල්පනා කරගෙන උන් වහන්සේ අදිස්ථාන කරගෙන තින්වත්නි භාවනාව පටන් ගත්තා. බලන්න මොනතරම් ධෛර්යවන්ත උත්තමයෙක්ද අවුරුදු 29ක් ගෙවුණා. නිදාගත්තේ නෑ පිටදිග ඇරලා හිටගෙන කණුවකට හේත් වෙලා අරමිනිය ගොතන නැත්නම් බීච් පිටියකට හේත් වෙලා අරමිනිය ගොතාගෙන ඔන්න ඔය විදිහේ නැත්නම් හිතගෙන කණුවක් අල්ලගෙන එහෙම පොඩ්ඩක් නිදා ගැනීමක් මිස උන් වහන්සේ පිට දිග ඇරලා බිමවත් පෙදුරකවත් බංකුවක පුටුවක ආසනයකවත් නිදාගත්තේ අන්තිමට අවුරුදු 29 ඉවරයි හෙට 30 වෙනි අවුරුද්ද ලබන උන් වහන්සේට එදා රෑ එතකොට දවස් 15ක් බොහෝ දිනයක් කල්පනා කළා අනේ දැන් මම මෙතෙන්ට ඇවිදින් අවුරුදු 30ක් වෙන්න එන. හෙට වෙනකොට අවුරුදු 30යි. මගේ දෙපය පැලිලා හරක් බලන ළමයි කුඹුරේ ඉන්න ඇවිදින් ජීන් කටු වලින් විදලන් පොඩි නූල් වලින් අර හම් ගැට ගහලා තියෙනවා මගේ දෙපය. මිනිස්සුන්ගේ කතාවකුත් තියෙනවා. කුඹුරක් පායන කාලේ ඉරිතලනකොට අවුවට හරියට මහා ශීව හාමුදුරුවන්ගේ දෙපය වගේ කියලා. අන්න ඒ තරමට ප්‍රචලිත වුණා උන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා. එදා උන් වහන්සේට දුකක් කනගාටුවක් ඇති වුණා. අනේ මම පද පරම පුද්ගලී. මම මෙච්චර ගෝලයින්ට ඉගෙනනවා නමුත් දැන් මෙතන භාවනා කරලම දැන් මේසා කාලයක් වෙනවා. මගේ වයසත් දැන් අවුරුදු 90කට එහා මෙහා ගණනක්. මා පුළුවන් කාලිකලේ මේකයි. එහෙම සක්මන් කරනකොට උන් වහන්සේට ඇඬුණා. අනේ මම නම් මේ ආත්මේ රහත් වෙන්න බැරි කෙනෙක් මං කොච්චර වදවින්දද මේ අවුරුදු 30ක් පුරා. ඒ බලනකොට අර හඳ හොඳට පැහැදිලිව තේනවා බලාකුළු එහා මෙහාට තල්ලු වෙලා. එතකොට සතුටක් ඇති වුණා අර හඳද වඩා පිරිසිදු නැත්නම් මගේ ජීවිතයේද වඩා පිරිසිදු හඳ බොහෝම පැහැපත් සෞම්‍යයි ආලෝකයේ විහිදුවනවා සෞම්‍ය නමුත් හඳ නැද්දේ කළු ලපයක් තියෙනවා උන්වහන්සේ බැලුවා මගේ සීලය කොහොමද මගේ සීලයෙහි එහෙම කුඩා ලපයක්වත් කොතනකවත් නෑ යම්කිසි දවසක පැවිදි වුණාද එදා පටන් මේ මොහොත දක්වා ඊ타ත්ම උසස් අයුරින් මං සීලී රැක්කා සිහි කල්පනාවෙන් යුතුව ඒ නිසා අර හඳට වඩා මගේ පැවිදි ජීවිතය ශෝභා සම්පන්නයි කියලා හිතනකොටම උන් වහන්සේට මහා ප්‍රීතියකුත් ඇති ඔය අතර පින්වත්නි උන් වහන්සේ අඬද්දී දේවතාවෙකුත් අඬන්න පටන් ගත්තා. උන්වහන්සේ බැලුව කවුද කෙනෙක් අඬනවා. සක්මන් මළුව කෙළවරට ගිහින් ඇහැව්ව කවුද මේ අඬන්නේ? එතෙන්දි කියනවා ස්වාමීනි මම තමයි මේ කැලේ ගහකට අදිගුහිත දිව්‍ය පුත්‍රයා. මම ඔබ වහන්සේ අඬනවා දැකලා රහත් වුණයි ඇඬුවේ මමත්. දිව්‍ය පුත්‍රයාණෙනි අඬලා පුළුවන් ද රහත් වෙන්න බැරි නම් ස්වාමීනි ඔබ වහන්සේ 29 අවුරුද්දකුත් මාස 11කුත් දින 30 ගණනක් හෙට අවසාන 30 වෙනි දවසේ අවුරුදු 30 පිරෙන දවස හෙට මේ කාලයේ තුල මේ ලෝකේ කවර භික්ෂූන් වහන්සේ නමක්වත් නොවිඳිනා තරම් දුකක් ඔබ වහන්සේ රහත් වෙන්න වෑයම් කළා බුද්ධ කාලයේ රහත් වෙන්න දැරූ උත්සාහයන් පිළිබඳවත් ඒ තෙරුන් වහන්සේලා ගැනත් මම දන්නවා. මෑත කාලයක එදත් අදත් බැලුවොත් ඔබ වහන්සේ තරම් දුක් විඳපු කෙනෙක් නම් අනේ මම දැකලම නැහැ. ඔබ වහන්සේගේ උදාර සීලයට ගරු කරලයි මම ඔබ වහන්සේව ආරක්ෂා කළේ. ස්වාමීනි මේ මිනිස් ශරීරය නිදා ගන්න නැතුව 30 අවුරුද්දක් ගෙවන්න බෑ මැරෙනවා. ඔබ වහන්සේ කණුවකට ගහකට හේතු වෙලා නැත්නම් ඔබ වහන්සේ ඉඳගෙන කොතනකට හෝ හේතු වෙලා මිෂ හිත දිග ඇරලා මේ අවුරුදු 30 තුරා නිදාගත්තේ නෑ. දෙපය හේදුවේ නෑ ජල ස්නානයක් කළේ නෑ. මිනිස්සෙකුට බෑ එහෙම ජීවත් වෙන්න මැරෙන. නමුත් මම තමයි ඔබ වහන්සේව රැක්කේ. ඔබ වහන්සේ දන්නේ නැතුවට මම හැමදාම ඔබ වහන්සේගේ ශීලයට ගරු කරලා ඔබ වහන්සේගේ ආහාරයට නොදැනුවත්ව මම දිව්‍ය ඕජස් යෙදුවා. අමෘතේ යෙදුවා. අන්න ඒ බලේ නිසයි ඔබ වහන්සේ නොමැරී මේ කාලේ ජීවත් වුනේ. අන්න එබඳු කෙනෙක් ඔබ වහන්සේ මා ඒ සැලකුව ඔබ වහන්සේගේ ශීලියටයි. එයින් ධෛර්යවත් වුණා. ආයි කල්පනා කළා එදා මගේ ගෝලයා කිව්වේ කොහොමද ධම්මදින්න නම ඔබ වහන්සේ හරියට පාපිස්සක් වගේ කිව්වා. අද මේ දිව්‍ය පුත්‍රයා කියනවා මමත් අඳන්නේ රහත් වෙන්නේ කියලා. රහත් වෙන්න පුළුවන්ද මේ අඳලා එතකොට මට දුන්න පිළිතුර මොකක්ද ඇයි ඔබ වහන්සේ අඳන්නේ මෙච්චරකල් භාවනා කළා භාවනා කළා ඒ භාවනාවෙහි උපරිම ප්‍රතිඵලයේ ලබන්න ආසන්න වෙත්ම ඔබ වහන්සේ කඳන මට එච්චර මහන්සි වෙන්න බෑ මම ටිකක් කඳලා පුළුවන් ද රහත් වෙන්න මට සමච්චල් කරනවා දෙවියෝත් අද හිත ධෛර්යවත් කරගෙන නැවත සක්මනට බහැලා භාවනාවෙන් යනකොට තමයි අර හඳ තෙන්නේ මගේ ශීලයේද නැත්නම් මගේ ජීවිතයේද අර හඳද වඩා පිරිසිදු. එතකොට දැක්ක නෑ මගේ ජීවිතයයි පිරිසිදු. මේ දෙවියාගේ වචනින් ඒ වඩාත් පැහැදිලිව තේරෙන. ඒ ඇති උණු ප්‍රීතියම පාදක කරගෙන ඒ ප්‍රීතියම පාදක වශයෙන් සබාගෙන මොහතකින් මහා ශීව තෙරුන් වහන්සේ පින්වතුනි අර සක්මන් මාලා සක්මන් මළුවේ එහා කෙරවලට ගිහින් මෙහා කෙරවලට එන්නත් කලින් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් වූ රහත් ඵලයටපත් වෙනවා. උන්වහන්සේගේ දෙපය හෝදණ්ඩ 30000ක් රහතන් වහන්සේලා වහා රැස්ුණා ප්‍රදේශයේ. ඒ අතර දෙදෙව්ලොවට අධිපති සත්‍වදිව්‍ය රාජයා ඇවිදින් සුජා කියන දෙවඟන වෙස්වලාගෙන ඉදිරියෙන් තබාගෙන ස්වාමීනි ස්ත්‍රියක්ය ස්ත්‍රියක්ය කිය කියා ඒ මාර්ගයෙන් තමයි රහතන් වහන්සේලා දෙපසට කරලා මහා ශීව හාමුදුරුව ළඟට සක්‍ර දිව්‍ය රාජය ආවි. ඇවිදින් දෙපය හොදන්න සූදානම්. සක්දේව් රජතුමනි මිනිස්ස ගඳ බෑ ඔබට උහුලන්ට නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ සීල සුවඳයි ඊට වැඩි. ඒ නිසා මට මේ කරුණක් නොවේයි කියලා සද්දේව් රජතුමා ජල භාජනයේ සුජා දෙවඟන ඇල්ලුවා. දෑතින් දෙපය හොදලා නිම වෙන විටම එදාම උපත ලද දරුවෙකුගේ දෙපය වගේ මහා ශීව මහරහතන් වහන්සේගේ අර ගොරෝසු දෙපය හම් ගැළවිලා තිබුණු දෙපය ඊ타ත්ම සුමුදු තත්වයටපත් උණයි කියන බවත් අපේ අර්ථ කතාවල පැහැදිලිව දක්වලා තිබෙනවා. මේ මතක් කළේ අංගුත්තර තිකනිපාත අර්ථ කතාවේ සහ සක්ක පඤ්ඤ සූත්‍ර අර්ථ කතාවේ දැක්වෙන එකම කතාව. මහා ශීව මහරහතන් වහන්සේ. ඔය මොකක්ද සිතේ සංසුන්කම්? බලන්න ඔය තරම් දීර්ඝතම කාලයක් උන් වහන්සේ භාවනා කළද හිතේ නියම தත්ත්වේ ඇති කරගන්න බැරි වුණා. ධ්‍යාන සමාපatti කියන්නේ පින්වතුනි කෙලෙස් යටපත් කිරීම. කෙලෙස් ඔබා තැබීම. කොයි වෙලාවේ මතුවේද කියලා කියන්න බෑ. රහත් වෙනවයි කියන්නේ කෙලෙස් උදුරා දැමීම එහෙම පිටින්ම. දැන් මහා ශීව හාමුදුරුවෝ හිතාගෙන හිටියා මම දැන් ධ්‍යාන සමාපatti කියන. කවදාක්වත් වැරදි අදහසක් පහළ වෙලා නැහැ. අන්න ඒන් පැහැදිලිව තේනවා හිත සංසුන් කරගෙන මේ උදාර ප්‍රතිඵලයේ ලබනද සංසාරේ කොච්චර කාලයක් ඵල පුරුදුකම් ඇති කරගත යුතුද කියන බව. දැන් අර අපි මතක් කළ බාහ්‍ය දාරුකීරිය හාමුදුරුවෝ මෙවර නිගන්ඨයෙක් වුණත් ආජීවකයෙක් වුණත් පෙර ආත්මවල මහානදම් පුරපෝ හොඳට සිත සංසුන් කරගන්න භාවනා කළ උත්මි. බලන්න ඒක සසර කුරුද්දට ගියා. ඒ නිසා අද අපි දියුණු කරගනු ලබන මේ දාන සීල භාවනා කියන ගුණ කරුණා මෛත්‍රී කියන ගුණ ඉවසීමේ ගුණ ආදිය පින්වත්නි ඊළඟ ආත්මවලටත් අපට පිහිටනවා. අපි මැරෙනවයි කියන්නේ මේ සිත ගමන් කරනවා ශාරීරිය කියලා යන්නේ. අපි හැම කෙනෙක්ම එක්තරා කාල සීමාවක් තුලදී මේ ශාරීරිය තැම්පත් කළා ගියා. මෙතනින් පිට වෙන්නේ මොකක්ද චිත්ත වේගය. ඕකට ආත්මය කියනවා, ප්‍රාණය කියනවා, ජීවය කියනවා, කුෂ්ම ටික ගියයි කියනවා. නමුත් මේ චිත්ත වේගය යනි. චිත්ත වේගයට කැවිලයි තියෙන්නේ අද අපි කරපු කියපු පළපුරු සියල්ල. අන්න ඒ නිසා තමයි මේ තින්වතුන් දන්නවා සමහර දරුවන් අවුරුදු 7-8 වෙනකොට ඇතැම් විට අවුරුදු 30-40ක කෙනෙකුටත් වඩා යම් යම් දේවල් තේරුම් ගැනීමේ ශක්තිය තියෙන බව අර සාංශාරික පුරුද්ද අන්න ඒකයි සිතේ ස්වභාවය ඔය හිත තමයි සංසුන් කරගත යුතු තිබේ. හිත හොඳ මගට යොමු කරගත්තොත් ඒකෙන් ලැබිය හැකි ප්‍රතිඵල නම් බෑ අපි කාටවත් කියලා නිමාවක් කරන්න. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගු. මේ හිත තමයි මුළු ලෝකයම පාලනය කරන්නේ. පුද්ගලයාගේ හිත ත්‍රිසංගත සතාගේ හිත අමනුෂ්‍යයාගේ දෙවියාගේ බ්‍රහ්මයාගේ හිත ඔය චිත්ත වේගයේ තමයි දිගින් දිගට යන්නේ ඒ නිසා තමයි බොහෝ දැන උගත් බුද්ධිමත් අය අවසාන මොහොත දක්වාම යමක් ඉගෙන ගන්න මහන්සි වෙනවා යමක් ගුණයක් පුරුදු කරගන්න මහන්සි වෙනවා මේ ආත්මයේදී ප්‍රතිඵලයක් ගන්න බැරි වුණත් මට මේකෙන් ඊළඟ ආත්ම භාවයේදීවත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇතුව ඒකේ විශාල ගැම්මක් තිබෙනවා. අන්න ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕනේ මේක උදාර ගුණයක්. බුදු කෙනෙක් ලොව පහළවන්නේ ඕකටයි. ලෝකයා වරදින් වළක්වලා යහපතෙහි යොදවන්නේ. පාපේ නිවාරෙන්ති පාපයෙන් වළක්වන්නයි බලාපොරොත්තු අපට ධර්ම දේශනාවක් කිරීමට පවා බුදුහාමුදුරෝ උපදෙස් දීලා තියෙනවා ඒ දේශනාව කරන්න කලින් සූදානම් වෙනකොටම මා මේ දේශනා කරන ධර්මයේ අහලා බොහෝ දෙනා පාපයෙන් වළකිත්වා එක පාපයකින්වත් වළකිත්වා කියලා හිතාගන්න ඕන ඒ වගේම මා මේ කරන දේශනා වහලා බොහෝ දෙනා තව තවත් තින්දහම් කරගනිත්වා. තින්දහම් කියනකොට තින්වත් අපේ හිතේ කියන්නේ මොකද්ද? දන් දීමයි සිව්වැකීමයි අපි මේ දෙලින්ද කරන භාවනාව. නමුත් හොඳට මතක තබා ගන්න විශාලම තින්කම තමයි ඉවසීම. ඕනෑම ප්‍රශ්නයකදී නදහත් වෙන්න පුළුවන් ගතිය. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං අෂ්ට ලෝක ධර්මයක අකම්පිත බවයි නියමම චිත්ත සංවරය කියලා කියන්නේ. ලැබුණත් නොලැබුණත් දැන්නත් නිඳා කළත් පාඩුවක් වුණත් අලාභයක් වුණත් පිරිස ඇති හිටියත් පිරිස අතහැර දාලා තමන් තනි වෙලා ඉන්න වෙලාවක් වුණත් ලෙඩ දුක් වලින් ගහන වෙලාවක් වුණත් කරදරයට වැටිලා ඉන්න අය වුණත් සැපයක් තියෙන වෙලාවටත් ඒ වායින් උද්දාම නොවේ දුකටපත් නොවි මදහත්ව හිත හදා ගැනීමටයි අපි පුරුදු වෙන්නේ ඒකට කියන්නේ සාදී ගුණ බුදුරජාණන් වහන්සේට භගවා කියන මේ වචනයෙන් චිත්තේශ්වර කියන වචනයටයි මේ කරුණ පැහැදිලි කළේ චිත්තේශ්වර කියන්නේ හිතට ඊශ්වරයි. අපි කල්පනා කරනවා ඓශ්වර්යය කියන්නේ ඉඩකඩම් වතු පිටි කුඹුරු යාන වාහන ගෙවල් දොරවල් රංගදී මුතුමැණි ගරුනම්බු නාම ඒ වගේම තනතුරු ඕවා තමයි අපි ඓශ්වර්යය කියලා කියන්නේ. නමුත් නියමම ඓශ්වර්යය මොකක්ද හිතේ සංවරකම්. මොන ප්‍රශ්නයක් ආවත් හිත නරක වෙන්නේ හිත නරක් වෙන්න ආවත් ගුණයක් ඇති කරගෙන හිතට මේක මෝඩකමක් මේක නොකල යුත්තක් කියලා කලබල නැතුව ඉන්න පුළුවන් ගතියක් ඇති කරගන්න. අන්න ඒකයි උදාර ගුණය. දැන් බලන්න අර ආලවක වුණත් බුදුහාඳුරන්ට නික්කම සමන කියලා බොහෝම සරදාලා අඩි බිමට හප්පලයි එළියට යන්නේ කියලා කිව්වා. අන්න බලන්න බුදුහාඳුරන්ගේ ගුණේ උන්වහන්සේ කරුණක් හිතුවා. මම මේ ආලවක තුමාගේ ගෙදරට ආවේ මේ මිනිහා හොඳ මිනිහෙක් කරගන්න. මගේ බලය මගේ ඉරිදි බල පෙන්වන්න නෙවෙයි. දැන් මේ මිනිස්සය ආවේ මාව මරන්න. මේ යක්ෂ ගෝත්‍රික නායකයෙක් සාපරාදී ක්‍රියාවල් වලින්ම ඔහු ඔහුගේ තිරිසත් ජීවත් වෙනවා. හොඳ මගට ගණ්ඩයි ආවේ. දැන් මා දැකලා මාව මරන්න ආපු අදහස නැති වුණා. දැන් මට තියෙන ඉතිරි කෝපයත් අඩු කරලා මේ පුද්ගලයාගේ මොහ හොඳ මගට ගන්න ඕන. දැන් මම කල යුතු දේ මොකක්ද? මේ වෙලාවේ දැන් ආලවකගේ ඉතිරි කෝපයත් නැති කරන්ට නම් මම දැන් කල යුතු දේ මම පරාජය බාර ගන්න ඕන. ජයග්‍රහණී తాවකාලිකව ආලවකට දෙන්න ඕන. එතකොට ඌ පහදින. අන්න බුදුහාමුදුරෝ නැකිට එළියට දැස්ස වැඩිය. පවිෂ සමන මම 35ක් විතර යනකොට ඉස්බක් විතර ආයෙත් එන්න කියලා සරත කිව්වා. ආයෙත් බුදුහාමුදුරෝ ආව ඇවිදී වාඩි වුණා. ඔය කතා ප්‍රවෘත්තිය කවුරුද දන්නේ? දෙතුන් වතාවක් ඔය වැඩේ කළා නිම වෙනකොට දැන් ආලවකටම පුදුමයි. මේ රටේ රජකම අතහැරපු කෙනෙක්. රටක රාජ්‍යයක එකම උරුමකාරයා. ඒ වගේම මේ කෝසල මහරජයා වඳින පුදන සලකන කෙනෙක්. බිම්බිසාර මහරජයා මේ ජම්බුද්වීපේ තව විශාල කොටසක් පාලනය කරන වඳින පුදන සලකන කෙනෙක්. ඒ වගේම ඊ타ත්ම ගුණ සම්පන්න උදේනි මහරජතුමා බෝධිසත්වයෙක් වගේ කෙනෙක් වඳින පුදන සලකන කෙනෙක් මේ. ඒ වගේම කිසිම කියමනකට ඇහුම්කන් නොදෙන ඉතාමත්ම දරුණුම රජෙක් තමයි ඡන්දප්පජ්ජෝත රජුය. එතුමා සලකන වඳින පුදන කෙනෙක්. අද මට බය වුණා මගේ වචනයට යටත් වුණා. දැන් මං පරාජයටපත් වුණා. ලොකු සතුටක් හිතේ ඇති වුණා. හතරවෙනි වසටත් යන්න කියපු වෙලාවේ තමයි නක් වාහං ආවුසෝ නික්ඛනිශාන් ආලවක දැන්නම් මම මෙතනින් එළියට යන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ තමයි දැන් කෝපය අවශ්‍යා ගන්න ක්‍රමයක් නැහැ. ඒ සඳහා ඔහු කලේ මොකක්ද අපේ પરම්පරාගත ප්‍රශ්න මාලාවක් තිබෙන. ඒ ප්‍රශ්න ටික මම අහනවා. ඒවට උත්තර දෙන්න බැරි වුණොත් මෙතනින් ආයෙත් යන්න නම් හිතාගන්න එපා. හොඳයි ආලවක ඒ දේ වෙන්නේ පිළිතුරු දෙන්න බැරි වුණොත් ඉස්සෙල්ලා ඔබේ ප්‍රශ්න ටික දෙන්න. ප්‍රශ්න ටික දෙනවා. කිං සූද විත්තං පුරිසස්ස සෙත්තං මේ ලෝකේ මිනිස්සෙකුට තියෙන්න ඕන කරන ඉහළම සම්පත මොකක්ද? කිංසෝ සුචින්නෝ සුඛමාවහාති සහනයක් සැනසෙල්ලක් කෙනෙකුට ලැබෙන්නේ කුමකින්ද කිංසෝ හවේ සාදුතරං රසානං ලෝකෙ විවිධ රස තිබෙනවා නියම රසයක් ලැබෙන්නේ කුමකින්ද කතං ජීවින් ජීවිත මාහු සෙට්ඨං රජවරු සිටවරු මෙති ඇමතිවරු සේනාපතිවරු තාපසවරු ගොවිතැනින් ඒ වගේම කම්කරුවන් වශයෙන් සංසුන් ජීවිත ගත කරන විවිධ චරිත ඇති පුද්ගලයෝ ඉන්නවා. මේ අය අතුරෙන් ශ්‍රේෂ්ඨතම ජීවත් වීම කුමක්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ආලවක සූත්‍රයේ මේ පින්වතුන්ට මතක ඇති. ඒ ප්‍රශ්න දුන් පිළිතුරු වහලා අන්තිමට කිව්වේ මොකක්ද? අභික්ඛන්තං භෝ ගෝතම අභික්ඛන්තං භෝ ගෝතම මේ කොජ්ජතං වා උක්කොජ්ජය පටිච්ඡන්නං වා විවරෙය්‍ය අනේ ස්වාමීනි වහපු දෙයක් දෙහුම් ඇරිය වගේ ඔබ වහන්සේ දැන් මට පැහැදිලි කළ දේශනාව කළා. අජ්ජ සග්ගේ පානුපේතං උපාසකං මං ධාරේහි. අද ඉඳලා මං ඔබ වහන්සේගේ නියම දායකයෙක් කියලා මේ මරන්න ආපු ආලවක යක්ෂ ගෝත්‍රික සේනාපතියා බුදුහාඳුරුවන්ගේ හොඳම දායකයෙක් බවට පත් වුණා. මේ වර්ගයාම වරදින් වළක්වා ගැනීමට බුදුරජාණන් වහන්සේට ඒ මගින් පුළුවන්කම ලැබුණා. මේ මොකක්ද පින්වත්නි චිත්ත සංවරය? ආලවකගේ හිත හොඳ මගට යොමු කළා. ඒ හොඳ මගට යොමු කරන්න අන්න බුදුහාඳුරෝ ගත්ත පියවර තේරෙනවා. නෑ මං එළියට බහින්නේ නෑ කියලා කිව්වේ නෑ. දැන් ඔහුගේ ඉතිරි කෝපයක් දුරු කරන්නට නම් මම දැන් తాවකාලිකව ජය ඔහුට දෙන්න ඒ මාර්ගයෙන් තමයි අවනත වුනේ. ආලවකගේ හිත පිනා ගියා. අර ප්‍රශ්න ටික ඇහැව්වා පිළිතුරු දුන්නා හිතට වැටුණා. සංසුන් හිතට මේ ධර්මයේ කාර්ය දුන්නා. ප්‍රතිඵලය ඔහු සෝවාන් ඵලයටපත් වීමයි. අන්න ඒ නිසා පින්වත් අප විසින් කළ යුතු ඉහළම දේ තමයි අපේ හිත සංවර කර ගැනීම. ඒක උදාර දෙයක්. ඒකටයි අපි බණ භාවනාදිය කරන්නේ. ඒ පිළිබඳවයි මා මතක් කළේ මේ ලෝකේ පුද්ගලයන් හතර කොටසක් ගැන. උද්ධති ත්‍ඥ විපංචි ත්‍ඥ දෙය පදපරම. ඒ කාරණා ටික මා පැහැදිලි කළා. අර අපි මතක් කළේ ඇයි මහා ශීව මහරහතන් වහන්සේ නෙය්‍ය පුද්ගලයේ අවුරුදු 29ක් තිස්සේ අරතරන් මහ වද වේදනා විඳලයි උන්වහන්සේ රහත් බවට පත් වුනේ. ඒ නෙය්‍ය පුද්ගලිය. මේ ළඟට මාස 7-8ක් වෑයම් කළා නැත්නම් අවුරුදු 7-8ක් ඒන් ලබන ප්‍රතිඵලය තමයි මේ උද්ධති ත්‍ඥ විපංචී ත්‍ඥ පුද්ගලයෝ කියන්නේ. උද්ධති තාක්ෂණ කියන්නේ සැනකින් කාරණා තේරුම් ගන්න උදවි. ওই කාරණා ගැන අපි දැන් මතක් කළා මේ වෙසක් පුර 15ක් පොහෝ දිනේ හිටයි ඒ නිමිති කරගෙනයි මේ සුවිශේෂ ධර්ම දේශනා මාලාවෙන් එකක් දැන් මේ ගුවන් විදුලිය මගින් පැවැත්වෙන්නේ සෑම කෙනෙක්ම දැන් බණ හැවුවා හිත සකස් කරගත්තා මේ දවස් කීපයේ ඊ타ත්ම ප්‍රතිපත්තිකාමීව දාන සීල භාවනාදී පින්කම් වල යෙදිලා ඒ මාර්ගයෙන් අපි සෑම දිනාටත් අපේ සිත් සතන් දියුණු පමුණු කරගෙන ඒ මගින් ලබන අමා මහ නිවන් සම්පත් පිණිස මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන්නේ ඉස්සාවතාචම් හේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මුක්තාවකාශ නම්බේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මුක්තාවකාශ නම්බේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අද ධර්මානුශාසනා ප්‍රවැත්වූ දේශක වහන්සේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති අතිපූජ්‍ය කුටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ